නන්දකෝවාද සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්දිකස්ස ආරාමේ අතකෝ මහා ප්‍රජාපති ගෝතමේ පංචමත්තේ හේ බික්ඛුනේ සතේ හි සද්ධෙන් යේන භගවාතේන උපසංඛමේ උපසංඛමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං තිතාකෝ මහපජාපතේ ගෝතමී භගවන්තං ඒතද වෝච ඕවදතු බන්තේ භගවා භික්ඛුනියෝ අනුශාසතු බන්තේ භගවා භික්ඛුනියෝ කරෝතෝ බන්තේ භගවා භික්ඛුනේනං ධම්මෙන් කතන්තේ තේන කෝපන සමයේන තේරා භික්ඛෝ භික්ඛුනියෝ ඕවදන්තේ පරියායේන ආයස්මාකන නන්දකෝ නයිච්ඡති භික්ඛුනියෝ ඕවදිතුං පරියායේන අතකෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි පස්සනුකෝ ආනන්ද අජ්ජ පරියායෝ භික්ඛුනියෝ ඕවදිතුං පරියායේනාති නන්දකස්ස බන්තේ පරියායෝ බික්ඛුනියෝ ඕවදිතුං පරියායේන අයං බන්තේ ආයස්මානන්දකෝ න ඉච්ඡති බික්ඛුනියෝ ඕවදිතුං පරියායේනාති අතකෝ භගවා ආයස්මන්තං නන්දකං ආමන්තේසේ ඕවදනන්දක බික්ඛුනියෝ අනුශාසනන්දක බික්ඛුනියෝ කරෝහි සම්බ්‍රාහ්මන බික්ඛුනේනං ධම්මෙන් කතන්තේ එවං බන්තේති කෝසෝ ආයස්මානන්දකෝ භගවතෝ පටිස්සොත්වා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්තචේවරං ආදාය සාවත්තින් පින්ඩාය පාවිසේ සාවත්ත්‍යං පින්ඩාය චරෙත්වා පච්චාබත්සං පින්ඩපාත පටෙක්කන්තෝ අත්තදුතියෝ යේන රාජකාරා මෝත්තේන උපසංඛමේ අද්ද සංසුකෝථා භික්ඛුනියෝ ආයස්මන්තං නන්දකං දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන ආසනං පඤ්ඤාපේසුං උදකංච පාදානං උපට්ඨ පේසුං නිසේදකෝ ආයස්මානන්දකෝ පඤ්ඤත්තේ ආසනේ නිසජ්ජ පාදේ පක්කාලේසේ ථාපේ කෝ බික්ඛුනියෝ ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසෙන්නා කෝ ථා බික්ඛුනියෝ ආයස්මානන්දකෝ ඒතදවෝච පටිපොච්ච කතා කෝ භගිනියෝ භවිස්සති තත් ආජානන්ති හි ආජානාමාතිස්ස වචනීයම් න ආජානන්ති හි න ආජානාමාතිස්ස වචනීයම් යස්සාවා පනස්ස කංකාවා විමතේවා අහමේව තත්ත පටිපොච්චේ තබ්බෝ ඉදං බන්තේ කතං ඉමස්ස ක්වත්තෝති එත්තකේනේව මයං බන්තේ අයස්ස නන්දකස්ස අත්තමනා අබිරද්ධා යංනෝ අයෝ නන්දකෝ පවාරේති තී සංසින් මඤ්ඤත භගිනියෝ චක්ඛුං නිච්ඡං වා අනිච්ඡං වාතේ අනිච්ඡං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං වාත්තං සුඛං වාතේ දුක්ඛං බන්තේ යං පනානෙච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සෙතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහේතං බන්තේ තං කිං මඤ්ඤත භගිනියෝ සෝතන්නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ තේයාලම් ගහනං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ පේයාලම් ජීවහානිච්ඡාවා අනිච්ඡාවාතේ අනිච්ඡා බන්තේ පේයාලම් කායෝ නිච්ඡෝවා අනිච්ඡෝවාතේ අනිච්ඡෝ බන්තේ පේයාලම් මනෝ නිච්ඡෝවා අනිච්ඡෝවාතේ අනිච්ඡෝ බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං වාත්තං සුඛං වාතේ දුක්ඛං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නෝත්ථං සමනෝපස්සෙතුම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහේතං බන්තේ තං කිස්ස හේතු පුබ්බේවනෝ හේතං බන්තේ යථා භූතං සම්මප්පඤ්ඤාය සුදෙට්ඨං ඉතිපිමේච අජ්ජත්තිකා ආයතන අනිච්ඡාති සාදෝ සාදෝ භගිනියෝ එවං හේතං භගිනියෝ හෝති අරිය ශාවකස්ස යථා භෝතං සම්මප්පඤ්ඤාය පස්සතෝ සංකින් මඤ්ඤත භගිනියෝ රූපානිච්ඡාවා අනිච්ඡාවාති අනිච්ඡා භන්තේ යම් පනානිච්ඡං දුක්ඛං වා සං සුඛං වාසේ දුක්ඛං බන්තේ යං පනානෙච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොත්තං සමනුපස්සෙතුම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාතේ නොහෙතං බන්තේ සංකින් මඤ්ඤත බගිනියෝ සද්දානිච්ඡාවා අනිච්ඡාවාතේ අනිච්ඡා බන්තේ පෙය්‍යාලම් ගන්ධ අනිච්චාවා අනිච්චාවාතේ අනිච්චාබන්තේ පේයාලම් රස අනිච්චාවා අනිච්චාවාතේ අනිච්චාබන්තේ පේයාලම් පොට්ටබ්බානිච්චාවා අනිච්චාවාතේ අනිච්චාබන්තේ පේයාලම් ධම්මානිච්චාවා අනිච්චාවාතේ අනිච්චාබන්තේ යං පනානිච්ඡං දුක්ඛං වාසං සුඛං වාසේ දුක්ඛං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනෝපස්සෙතුන් ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාතේ නොහෙතං බන්තේ සංකිස්ස හේතෝ උබ්බේවනෝ හේතං බන්තේ යථා භෝතං සම්මප්පඤ්ඤාය සුදේඨං ඉතිපි මේච්ච බාහිරා ආයතන අනිච්ඡාති සාදු සාදු භගිනියෝ එවං හේතං භගිනියෝ හෝති අරිය ශාවකස්ස යතහ භෝතං සම්මප්පඤ්ඤාය පස්සතෝ තං කිං මඤ්ඤත භගිනියෝ චක්කු විඥානං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං වාසං සුඛං වාති දුක්ඛං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලාන්නොතං සමනෝපස්සෙතොං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහේතං බන්තේ චංකින් මඤ්ඤත භගිනියෝ සෝත විඥානං නිච්ඡං වා අනිච්ඡං වා චේ අනිච්ඡං බන්තේ තේයාලං ගහන විඥානං නිච්ඡං වා අනිච්ඡං වා චේ අනිච්ඡං බන්තේ තේයාලං ජීවහා විඥානං නිච්ඡං වා අනිච්ඡං වා චේ අනිච්ඡං බන්තේ තේයාලං කාය විඥානං නිච්ඡං වා අනිච්ඡං වාසේ අනිච්ඡං බන්තේ පේයාලම් මනෝ විඥානං නිච්ඡං වා අනිච්ඡං වාසේ අනිච්ඡං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං වා සං සුඛං වාසේ දුක්ඛං බන්තේ යං පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනොපස්සිතුං ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහෙතං බන්තේ සංකිස්ස හේතු පුම්බේවනෝ හේතං බන්තේ යථා භූතං සම්මප්පඤ්ඤාය සුදෙඨං ඉතිපිමේච විඥාන කායා අනිච්ඡාතේ සාදු සාදු භගිනියෝ එවං හේතං භගිනියෝ හෝති අරිය ශාවකස්ස යථා භෝතං සම්මප්පඤ්ඤාය පස්සතෝ සේයතාපි භගිනියෝ තේලප්පදී පස්ස ජායතෝ තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං වට්ඨේපි අනිච්ඡා විපරිණාම ධම්මා අච්චේපි අනිච්ඡා විපරිණාම ධම්මා ආභාපේ අනිච්චා විපරිණාම ධම්මා යෝනකෝ භගිනියෝ එවං වදෙය්‍ය අමුස්ස තේලපදේ පස්ස ජායතෝ තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං වට්ඨේපි අනිච්ඡා විපරිණාම ධම්මා අච්චේපේ අනිච්ඡා විපරිණාම ධම්මා යක්වාස්ස ආභාසානිච්ඡා දුවාසස්සතා අවපරිණාම ධම්මාතේ සම්මානුකෝසෝ භගිනියෝ වදමානෝ වදෙය්‍යාති නොහේ සංබන්තේ සංකිස්ස හේතු අමුස්සහිබන්තේ තේලප්පදී පස්ස ජායතෝ තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං වට්ඨිපි අනිච්ඡා විපරිණාම ධම්මා අච්චේපේ අනිච්චා විපරිණාම ධම්මා පගේවස්ස ආභා අනිච්චා විපරිණාම ධම්මාතේ ඒවමේව කෝ බගිනියෝ යෝනකෝ එවං වදෙය්‍ය ච හි කෝ ඉමා අජ්ජත්තිකා ආයතනා අනිච්චා යංච කෝච අජ්ජත්තිකේ ආයතනේ පටිච්ච පටිසංවේදේතේ සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සංනිච්ඡං දුවං සස්සතං අවිපරිණාම ධම්මන්ති සම්මානුකෝසෝ භගිනියෝ වදමානෝ වදෙය්‍යාති නොහේ සංබන්තේ තං කිස්ස හේතු තජ්ජං සජ්ජං බන්තේ පච්චයං පටිච්ච සජ්ජා සජ්ජා වේදනා උප්පජ්ජන්තේ තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධාත් තජ්ජා තජ්ජා වේදනා නිරුද්ධන්ති තී සාදෝ සාදෝ භගිනියෝ එවං හේතං භගිනියෝ හෝති අරිය ශාවකස්ස යතා භෝතං සම්මප්පඤ්ඤාය පස්සතෝ සේයතාපි භගිනියෝ මහතෝ රුක්කස්ස තිච්ඡතෝ සාරවතෝ මූලං තේ අනිච්ඡං විපරිණාම ධම්මං කන්‍දෝපි අනිච්චෝ විපරිණාම ධම්මෝ සාඛාපලා සම්පි අනිච්ඡං විපරිණාම ධම්මං ඡායාපි අනිච්ඡා විපරිණාම ධම්මා යෝනකෝ භගිනියෝ එවං වදෙය්‍ය අමුස්ස මහතෝ රුක්කස්ස තිට්ඨතෝ සාරවතෝ මූලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං කන්‍දෝපි අනිච්චෝ විපරිණාම ධම්මෝ සාඛාඵලා සම්පේ අනිච්ඡං විපරිණාම ධම්මං යාච ක්වාස්ස ඡායාසා නිච්ඡා දුආසස්සතා අවිපරිණාම ධම්මාති සම්මානුකෝස්සෝ බගිනියෝ වදමානෝ වදෙය්‍යාති නොහේතං බන්තේ තං කිස්ස හේතුං අමුස්සහේ බන්තේ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ මූලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං කන්ධෝපි අනිච්චෝ විපරිණාම ධම්මෝ සාඛා පලාසම්පි අනිච්ඡං විපරිණාම ධම්මං භගේවස්ස ඡායා අනිච්චා විපරිණාම ධම්මාති ඒවමේව කෝ භගිනියෝ යෝනුකෝ එවං වදෙය්‍යච්ච කෝ මේ බාහිර ආයතන අනිච්චා විපරිණාම ධම්මා යංච කෝච්ච බාහිරේ ආයතනේ පටිච්ච පරිසංවේදේමි සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සංනිච්ඡන්දුවන් සස්සතං අවිපරිණාම ධම්මන්තේ සම්මානුකෝසෝ භගිනියෝ බදමානෝ වදෙයාති නොහේ සංබන්තේ තං කිස්ස හේතු තජ්ජං තජ්ජං බන්තේ පච්චයං පච්චයං තජ්ජා තජ්ජා වේදනා uppajjanti සජ්ජස්ස සජ්ජස්ස පච්චයස්ස නිරෝධාත් සජ්ජා සජ්ජා වේදනා නිරුද්ධන්ති සාධෝ සාධෝ භගිනියෝ එවං හේතං භගිනියෝ හෝති අරිය ශාවකස්ස යතා භෝතං සම්මප්පඤ්ඤාය පස්සතෝ සේයතාපි භගිනියෝ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වා සේවා ගාවෙන් වදෙත්වා තින්හේන ගෝවිකන්තනේන ගාවින් විකන්තේය අනුපාච්ච අන්තරං මංසකායං අනුපාච්ච බාහිරං සම්මකායං යං යදේව තත්ත අන්තරාවිලේ මන්සං අන්තරානහාරෝ අන්තරාබන්ධනං සංකදේව තින්හේන ගෝවිකන්තනේන සංචින්දේය සංකන්තේය සම්පකන්තේය සම්පරිකන්තේය සංචින්දිත්වා සංකන්තිත්වා සම්පරිකන්තිත්වා විදුනිත්වා බාහිරං සම්මකායන් සේනේව සම්මේන සංගාවින් පටිච්ඡාදෙත්වා එවං වදෙය්‍ය තතේවායන් ගාවේ සංයුත්තා ඉමිනා සම්මේනාතේ සම්මානුක්ඛෝසෝ භගිනියෝ වදමානෝ වදෙය්‍යාතේ නොහේතං බන්තේ තං කිස්ස හේතුං අමෝහි බන්තේ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසීවා ගාවින් වදිත්වා තින්හේන ගෝවිකන්තනේන ගාවින් සංකන්තේය අනුපහච්ච අන්තරං මංසකායන් අනුපහච්ච බාහිරං සම්මකායන් යං යදේව තත්ථ අන්තරා විලේමංසං අන්තරානහාරෝ අන්තරාබන්ධනං සන්තදේවතින්නේන ගෝවිකන්තනේන සංචින්දෙය්‍ය සංකන්තෙය්‍ය සම්පකන්තෙය්‍ය සම්පරිකන්තෙය්‍ය සංචින්දිත්වා සංකන්තිත්වා සම්පරිකන්තිත්වා විදෝනිත්වා බාහිරං චම්මකායන් තේනේව චම්මේන සංගාවින් පටිච්ඡාදෙත්වා කිංචාසේසෝ එවං වදෙය්‍ය තතේවායන් ගාවේ සංයුත්තා ඉමිනා චම්මේනාතේ අතකෝ සාගාවේ විසංයුත්තා තේනේව චම්මේනාතේ උපමා කෝමේ අයම් භගිනියෝ කතා අත්තස්ස විඤ්ඤාපනාය අයමේ වෙත්ත අත්තෝ අන්තරා මංසකායෝති කෝ භගිනියෝ ඡන්නේ තං අජ්ජත්තිකානං ආයතනානං අදිවචනං බාහිරෝ චම්මකායෝති කෝ භගිනියෝ ඡන්නේ තං බාහිරානං ආයතනානං අදිවචනං අන්තරා විලේමන්සං අන්තරානහාරෝ අන්තරා බන්ධනන්ති කෝ භගිනියෝ නන්දි රාගස්සේ තං අදිවචනං තින්හන් ගෝවිකන්තනන්ති කෝ බගිනියෝ අරියාය තං පඤ්ඤාය අදිවචනං යායන් අරියා පඤ්ඤා අන්තරා කිලේසං අන්තරා සංයෝජනං අන්තරා බන්ධනං සංචෙන්දති සංකන්තති සම්පකන්තති සම්පරිකන්තති සත්තකෝ හිමේ බගිනියෝ බොජ්ජංගා ඒ සම්භාවේ තත්තා බහුලේ කතත්තා බික්ඛෝ ආශවානං කයා අනාශවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දෙච්ඡේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරති කතමේ සත්ත ඉද බගිනියෝ බික්ඛෝ සති සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් ධම්මවිචය සම්බොජ්ජංගං භාවේති පේයාලම් විරිය සම්බොජ්ජංගං භාවේති පේයාලම් පේති සම්බොජ්ජංගං භාවේති පේයාලම් පස්සද්ධේ සම්බොජ්ජංගං භාවේති පේයාලම් සමාධි සම්බොජ්ජංගං භාවේති තේයාලම් උපේක්ඛා සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් ඉමේ කෝ භගිනියෝ සත්තබොජ්ජංගා යේ සම්භාවිතත්තා බහුලේ කතත්තා දෙක්කෝ ආශවානං කයා අනාශවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහෙරති තේ අතකෝ ආයස්මානන්දකෝ තාදික්ඛුනියෝ ඉමිනා ඕවාදේන ඕවදිත්වා උය්‍යෝ ජේසේ ගච්ඡත භගිනියෝ කාලෝති අතකෝ තාදික්ඛුනියෝ ආයස්මතෝ නන්දකස්ස භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා උත්ථායාසනා ආයස්මන්තං නන්දකං අවිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා යේන භගවා තේනුපසංඛමින්සු උපසංඛමෙත්වා භගවන්තං අවිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු ඒකමන්තං තිතා කෝතා බික්ඛුනියෝ භගවා ඒතදවෝච ගච්ඡත බික්ඛුනියෝ කාලෝතේ අතකෝසා භික්ඛුනියෝ භගවන්සං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්ඛමින්සු අතකෝ භගවා අචිරපක්ඛන්තේසෝ තාසෝ භික්ඛුනීසෝ භික්ඛෝ ආමන්තේසේ සේයතාවි භික්ඛවේ තද උපෝසතේ චාතෝද්දසේන හෝති බහුනෝ ජනස්ස සංඛාවා විමතිවා ඌනෝ නුකෝ ඡන්தோ පුන්නෝ නුකෝ ඡන්தோ තේ අසකෝ ඌනෝ ඡන්தோ ත්වේව හෝති ඒවමේව කෝ භික්ඛවේ ථා භික්ඛුනියෝ නන්දකස්ස ධම්මදේශනාය අත්තමනාචේව හොಂತಿ නොචකෝ පරිපුන්න සංකප්පාති අතකෝ භගවා ආයස්මන් සංනන්දකං ආමන්තේසේ තේන හේතුං නන්දක ස්වේපිතා භික්ඛුනියෝ තේනේ වෝවාදේන ඕවදෙය්‍යාසීති එවං බන්තේති කෝ ආයස්මානන්දකෝ භගවතෝ පච්චස්සෝසී අතකෝ ආයස්මානන්දකෝ තස්සාරත්ත්‍ය අච්චයේන පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චේවරං ආදාය සාවත්තෙන් පෙණ්ඩාය පාවෙසේ සාවත්තියං පෙණ්ඩාය චරිත්වා පච්චාබත්තං පෙණ්ඩපාත පටික්ඛන්තෝ අත්තදුතියෝ යේන රාජකාරාමෝ තේනුපසංකමේ අද්ද සංසුකෝතා බික්ඛුනියෝ ආයස්මන්තං නන්දකං දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන ආසනං පඤ්ඤාපේසොං උදකංච පාදානං උපට්ඨපේසොං නිසේදකෝ ආයස්මානන්දකෝ පඤ්ඤත්තේ ආසනේ නිසජ්ජ පාදේ පක්ඛාලේ සේත් තාපිකෝ බික්ඛුනියෝ ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සෝ ඒකමන්තං නිසින්නා කෝතා බික්ඛුනියෝ ආයස්මානන්දකෝ ඒතදවෝච පටිපොච්ච කතා කෝ භගිනියෝ භවිස්සති තත්ත ආජානන්ති හි ආජානාමාතිස්ස වචනීයං න ආජානන්ති හි න ආජානාමාතිස්ස වචනීයං යස්සාවා පනස්ස කංකාවා විමතේවා අහමේව තත්ත පටිපොච්චේ තබ්බෝ ඉදං බන්තේ කතං ඉමස්ස පත්තෝති එත්තකේන ප්‍රේමයන් බන්තේ අයස්ස නන්දකස්ස අත්තමනා අභිරද්ධා යං නෝ අය්‍යෝ නන්දකෝ පවාරේති තේ සංකින් මඤ්ඤත භගිනියෝ චක්කොන් නිච්ඡන් වා අනිච්ඡං වාතේ අනිච්ඡං බන්තේ යම් පනානිච්ඡන් දුක්ඛං වාසං සුඛං වාතේ දුක්ඛං බන්තේ යම් පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහේතං බන්තේ සංකින් මඤ්ඤත භගිනියෝ සෝතං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ පෙය්‍යාලම් ගහනං නිච්ඡං වා අනිච්ඡං වාසේ අනිච්ඡං බන්තේ පෙය්‍යාලම් ජීවා නිච්ඡා වා අනිච්ඡා වාසේ අනිච්ඡා බන්තේ පෙය්‍යාලම් කායෝ නිච්ඡෝ වා අනිච්ඡෝ වාසේ අනිච්ඡෝ බන්තේ පෙය්‍යාලම් මනෝ නිච්ඡෝ වා අනිච්ඡෝ වාසේ අනිච්ඡෝ බන්තේ යං පනානිච්ඡන් දුක්ඛං වා තං සුඛං වාති දුක්ඛං බන්තේ යං පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සෙතුම් ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහේ සංබන්තේ සංකිස්ස හේතු පුබ්බේව නොහේ සංබන්තේ යථා භූතං සම්මප්පඤ්ඤාය සුදෙට්ඨං ඉති පිමේච අජ්ජත්තිකා ආයතන අනිච්ඡාතේ සාදෝ සාදෝ භගිනියෝ එවං හේසං භගිනියෝ හෝති අරිය ශාවකස්ස යතා භෝතං සම්මප්පඤ්ඤාය පස්සතෝ තං කිං මඤ්ඤත භගිනියෝ රූපානිච්ඡාවා අනිච්ඡාවාති අනිච්ඡාබන්තේ යං පනානිච්ඡං දුක්ඛං වා සංසුඛං වාති දුක්ඛං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සිතුං ඒසං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහෙතං බන්තේ සංකින් මඤ්ඤත භගිනියෝ සද්දානිච්ඡාවා අනිච්ඡාවාතේ අනිච්ඡා බන්තේ තේයානම් ගන්ධානිච්ඡාවා අනිච්ඡාවාතේ අනිච්චාබන්තේ තේයාලම් රසානිච්චාවා අනිච්චාවාතේ අනිච්චාබන්තේ තේයාලම් පොට්ටම්බානිච්චාවා අනිච්චාවාතේ අනිච්චාබන්තේ තේයාලම් ධම්මානිච්චාවා අනිච්චාවාතේ අනිච්චාබන්තේ යං පනානිච්ඡන් දුක්ඛං වා සංසුඛං වාතේ දුක්ඛං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සෙතුම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහෙතං බන්තේ සංකිස්ස හේතෝ පුබ්බේව නොහෙතං බන්තේ යතහා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං ඉතිපිමේච්ඡ බාහිරා ආයතන අනිච්ඡාති සාදෝ සාදෝ භගිනියෝ එවං හේතං භගිනියෝ හෝති අරිය ශාවකස්ස යථා භෝතං සම්මප්පඤ්ඤාය පස්සතෝ තං කිං මඤ්ඤත භගිනියෝ චක්ඛෝ විඥානං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ යං අනානිච්ඡං දුක්ඛං වා සංසුඛං වාතේ දුක්ඛං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නතං සමනුපස්සෙතුම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නෝ හේතං බන්තේ සංකින් මඤ්ඤත භගිනියෝ සෝත විඥානං නිච්ඡං වා අනිච්ඡං වාතේ අනිච්ඡං බන්තේ පේයාලම් ගාන විඥානං නිච්ඡං වා අනිච්ඡං වාතේ අනිච්ඡං බන්තේ පේයාලම් ජීවහා විඥානං නිච්ඡං වා අනිච්ඡං වාතේ අනිච්ඡං බන්තේ පේයාලම් කාය විඥානං නිච්ඡං වා අනිච්ඡං වාතේ අනිච්ඡං බන්තේ පේයාලම් මනෝ විඥානං නිච්ඡං වා අනිච්ඡං වාචේ අනිච්ඡං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං වා සංසුඛං වාචේ දුක්ඛං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනෝපස්සෙතුම් ඒකං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාතේ නොහේ සංබන්තේ සංකිස්ස හේතු පුබ්බේව නොහේ සංබන්තේ යථා භෝතං සම්මප්පඤ්ඤාය සුදෙට්ඨං ඉති පිමේච්ච විඥාන කායා අනිච්ඡාති සාදෝ සාදෝ භගිනියෝ එවං හේතං භගිනියෝ හෝති අරිය ශාවකස්ස යථා භෝතං සම්මප්පඤ්ඤාය පස්සතෝ සේයතාපි භගිනියෝ තේලප්පදීපස්ස ජායතෝ තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං වට්ඨිපි අනිච්ඡා විපරිණාම ධම්මා අච්චිපි අනිච්ඡා විපරිණාම ධම්මා ආභාපි අනිච්ඡා විපරිණාම ධම්මා යෝනකෝ භගිනියෝ එවං වදෙය්‍ය අමුස්ස තේලප්පදේ පස්ස ජායතෝ තේලම්පේ අනිච්ඡං විපරිණාම ධම්මං වච්ඡේතේ අනිච්ඡා විපරිණාම ධම්මා අච්ඡේතේ අනිච්ඡා විපරිණාම ධම්මා යාචක්වාස ආభాසානිච්ඡා දුආසස්සතා අවපරිණාම ධම්මාතේ සම්මානුකෝසෝ භගිනියෝ වදමානෝ වදෙයාති නොහේතං බන්තේ තං කිස්ස හේතුන් අමොස්ස හේවන්තේ තේලප්පදේ පස්ස ජායතෝ තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං වට්ඨේපේ අනිච්ඡා විපරිණාම ධම්මා අච්චේපේ අනිච්ඡා විපරිණාම ධම්මා කගේවස්ස ආභා අනිච්ඡා විපරිණාම ධම්මා තේ ඒවමේව කෝ භගිනියෝ යෝනුකෝ එවං වදෙය්‍ය චකෝ මේ අජ්ජස්සිකා ආයතන අනිච්චා යංච කෝච අජ්ජස්සිකේ ආයතනේ පටිච්ච පටිසංවේදේ මේ සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සංනිච්ඡං දුං සස්සතං අවිපරිණාම ධම්මන්ති සම්මානුකෝසෝ භගිනියෝ වදමානෝ වදෙය්‍යාසී නොහේ සංබන්තේ සංකිස්ස හේතු තජ්ජං තජ්ජං බන්තේ පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වේදනා uppajjante තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුද්ධන්ති තේ සාධෝ සාධෝ භගිනියෝ එවං හේතං භගිනියෝ හෝතේ අරිය ශාවකස්ස යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ සේයතාවේ භගිනියෝ මහතෝ රොක්කස්ස තිට්ඨතෝ සාරවතෝ මූලාංශි අනිච්ඡං විපරිණාම ධම්මං කන්දෝපි අනිච්චෝ විපරිණාම ධම්මෝ සාඛා පලාසම්පේ අනිච්ඡං විපරිණාම ධම්මං ඡායාපි අනිච්ඡා විපරිණාම ධම්මා යෝනකෝ භගිනියෝ එවං වදෙය්‍ය අමුස්ස මහතෝ රුක්කස්ස තිට්ඨතෝ සාරවතෝ මූලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං කන්දෝපි අනිච්චෝ විපරිණාම ධම්මෝ සාකාපලා සම්පේ අනිච්ඡං විපරිණාම ධම්මං යාච ක්වාස ඡායා සානිච්ඡා දුආසස්සතා අවිපරිණාම ධම්මෝති සම්මානුකෝසෝ භගිනියෝ වදමානෝ වදේයාති නොහෙතං බන්තේ තං කිස්ස හේතුං අමොස්සහි බන්තේ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ මූලං පේ අනිච්ඡං විපරිණාම ධම්මං කන්දෝපේ අනිච්චෝ විපරිණාම ධම්මෝ සාකහා පලාසම්පේ අනිච්ඡං විපරිණාම ධම්මං පගේවස්ස ඡායා අනිච්ඡා විපරිණාම ධම්මාත්තේ ඒවමේව කෝ භගිනියෝ යෝනකෝ එවං වදෙය්‍ය චක්ඛෝ මේ බාහිරා ආයතනා අනිච්ඡා විපරිණාම ධම්මා යංච කෝච බාහිරේ ආයතනේ පටිච්ච පටිසංවේදේත්තේ සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තං නිච්ඡන්දුං සස්සතං අවිපරිණාම ධම්මන්තේ සම්මානුකෝසෝ භගිනියෝ වදමානෝ වදෙය්‍යාති නෝ හේතං බන්තේ තං කිස්ස හේතු සජ්ජං සජ්ජං බන්තේ පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජන්තේ තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුද්ධන්ති තේ සාදෝ සාදෝ භගිනියෝ එවං හේතං භගිනියෝ හෝති අරිය ශාවකස්ස යථා භෝතං සම්මප්පඤ්ඤාය පස්සතෝ ශේයථාපේ භගිනියෝ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසේවා ගාවින් වදෙත්වා තින්හේන ගෝවිකන්තනේන ගාවින් විකන්තේය අනුපහච්ච අන්තරං මංසකායං අනුපහච්ච බාහිරං සම්මකායං යං යදේව තත්ත අන්තරා විලීමංසං අන්තරානහාරෝ අන්තරා බන්ධනං තං තදේව තින්හේන ගෝවිකන්තනේන සංකෙන්දේය සංකන්තේය සම්පකන්තේය සම්පරිකන්තේය සංකෙන්දෙත්වා සංකන්තෙත්වා සම්පකන්තෙත්වා සම්පරිකන්තෙත්වා විධුනෙත්වා බාහිරං චම්මකායං තේනේව චම්මේන සංගාබින් පටිච්ඡාදෙත්වා එවං වදෙය්‍ය තතේ වායන් ගාවේ සංයුත්තා ඉමිනා චම්මේනාතේ සම්මානුකෝසෝ භගිනියෝ වදමානෝ වදේයාති නොහේ සංභන්තේ සංකිස්ස හේතුන් අසුහිවන්තේ දක්කෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසේවා ගාවින් වදෙත්වා තින්හේන ගෝවිකන්තනේන ගාවින් විකන්තේය අනුපහච්ච අන්තරං මංසකායං අනුපහච්ච බාහිරං සම්මකායං යං යදේව තත්ත අන්තරා විලේමන්සං අන්තරානහාරෝ අන්තරා බන්ධනං තං තදේව තින්නේන ගෝවිකන්තනේන සංචින්දේය සංකන්තේය සම්පකන්තේය සම්පරිකන්තේය සංචින්දෙත්වා සංකන්තෙත්වා සම්පකන්තෙත්වා සම්පරිකන්තෙත්වා විදුනිත්වා බාහිරං සම්මකායන් තේනේව චම්මේන සංගාවින් පටිච්චා දෙත්වා කිංචාපිසෝ එවං වදෙය්‍ය තතේවායන් ගාවේ සංයුත්තා ඉමිනා චම්මේනාති අතකෝසා ගාවේ විසංයුත්තා තේනේව චම්මේනාති උපමා කෝමේ අයම් භගිනියෝ කතා අත්ථස්ස විඤ්ඤාපනායේ අයමේ වෙත්ත අත්තෝ අන්තරා මංසකායෝති කෝ භගිනියෝ ඡන්නේ තං අජ්ජත්තිකානං ආයතනානං අදිවචනං බාහිරෝ චම්මකායෝති කෝ භගිනියෝ ඡන්නේ තං බාහිරානං ආයතනානං අදිවචනං අන්තරා විලේමන්සං අන්තරානහාරෝ අන්තරා බන්ධනන්ති කෝ භගිනියෝ නන්දි රාගස්සේසං අදි වචනං තින්හං ගෝවිකන්තන්ති කෝ බගිනියෝ අරියායසං පඤ්ඤාය අදි වචනං යායන් අරියා පඤ්ඤා අන්තරා කිරේසං අන්තරා සංයෝජනං අන්තරා බන්ධනං සංචින්දතේ සංකන්තතේ සම්පකන්තතේ සම්පරිකන්තතේ සත්තකෝ පනිමේ භගිනියෝ බොජ්ජංගා ඒසං භාවිතත්තා බහුලේ කතත්තා බික්ඛෝ ආශවානං කයා අනාශවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දෙත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සක්ඛේ කତ୍වා උපසම්පජ්ජ විහෙරති කතමේ සත්ත ඉද භගිනියෝ බික්ඛෝ සති සම්බොජ්ජංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වස්සග්ග පරිණාමින් ධම්මවිචය සම්බොජ්ජංගං භාවේති පේයාලම් විරිය සම්බොජ්ජංගං භාවේති පේයාලම් තේති සම්බොජ්ජංගං භාවේති පේයාලං පස්සද්දේ සම්බොජ්ජංගං භාවේති පේයාලම් සමාධේ සම්බොජ්ජංගං භාවේති තේයාලම් උපේක්ඛා සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් ඉමේ කෝ භගිනියෝ සත්‍ය බොජ්ජංගා යේ සම්භාවිතත්තා බහුලේ කතත්තා බෙක්කෝ ආශවානං කය අනාශවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දෙක්ඛේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරති අතකෝ ආයස්මානන්දකෝ තාබික්ඛුනියෝ ඉමිනා ඕවාදේන ඕවදිත්වා උය්‍යෝ ජේසේ ගච්ඡත භගිනියෝ කාලෝතේ අතකෝසා බික්ඛුනියෝ ආයස්මතෝ නන්දකස්ස භාසිතං අබිනන්දෙත්වා අනුමෝදෙත්වා උට්ඨායාසන ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා යේන භගවා තේනුපසංකමි උපසංකමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසෝ ඒකමන්සං තිසා කෝතා භික්ඛුනියෝ භගවා ඒතදවෝච ගච්ඡත භික්ඛුනියෝ කාලෝති අත කෝතා භික්ඛුනියෝ භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්කමින්සු අතකෝ භගවා අචිරපක්ඛන්තේසෝ තාසෝ භික්ඛුනේසෝ භික්ඛෝ ආමන්තේසේ සේයතාපි භික්ඛවේ තද උපෝසතේ පන්න රසේන හෝති බහුනෝ ජනස්ස කාංකාවා විමතිවා ඕනෝ නොකෝ ඡන්தோ පුන්නෝ නොකෝ ඡන්தோති අතකෝ පුන්නෝ ඡන්தோත්වේව හෝති ඒවමේව කෝ භික්ඛවේ ථා භික්ඛුනියෝ නන්දකස්ස ධම්මදේශනාය අත්තමනාචේව පරිපොන්න සංකප්පාච තාසං භික්කවේ පංචන්නං භික්ඛුනේ සතානං යාපච්චිමා භික්ඛුනේ සාසෝතාපන්නා අවිනිපාත ධම්මා නියතා සම්බෝධේ පරායනාති ඉදම වෝච භගවා අත්තමනාසේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දොන්තේ නන්දකෝවාද සොත්තං චතුත්තං